අවසරයි ස්වාමීන් වහන්ස අවසරයි මෑණියනි යෝගයෙන් හා යෝගිනින්ගෙන් අවසරයි අද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 11ක් ලැබිලා තියෙනවා හොඳයි මම හිතා අඩුයි කියලා මේ හොඳයි පළවෙනි ස්වාමීන් වහන්සේ හුඟක් ප්‍රශ්න අර ඊයේ ඒ වගේ තව සමාන හොඳයි හොඳයි පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දිනයේදී ආනාපාන සති භාවනාව කරගෙන යෑමේදී ගෝලාකාර එළියකට මැදි වී හුස්ම නොදැනෙන බව පැවසුවේ මමයි ඔබ වහන්සේ උපදෙස් දුන්නා ශරීරයේ ස්පර්ශයක් හෝ වේදනාවක් දැනෙනවාදැයි සොයා බලන්න කියලා. මේ අවස්ථාවේදී නමුත් මට ස්පර්ශයක් හෝ වේදනාවක් දැනෙන්නේම නැහැ. දැන් මොනවා කරන්නද කියලා හිත හිතා ඉන්න විට හුස්මක් දැනෙන්නෙත් නැත්නම් හුස්ම සොයන්නෙක් ඉන්න නිසානේ හුස්ම සොයන්නේ කියලා දැනුණා. දැන් මේ ආශ්වාසය ප්‍රශ්වාසය සොයන්න කවුද කියා තමා මගේ ප්‍රශ්නය. ඊතා ගෞරව ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මම හිතන්නේ මයික් එක දීපු මෑණියන්ගේ වෙන්න ඇති නේද ප්‍රශ්නේ හරි නේද? එතකොට මේ දැන් කියන්නේ ආනාපාන සතිය කරගෙන ගියා ආනාපාන සතිය කරගෙන යනකොට දැන් හුස්ම රැල්ලේ මුලැමැදාගේ හිමත් බැලුවා. හරි නේද? මුලමෙද හිඟම බැලුවා. ඒ බලනකොට දැන් සියුම්ව يعني හුස්ම රැල්ල සියුම් වුණා, දැන් සංසිඳුණා, දැන් හුස්ම රැල්ල නොපෙනී ගියා. ඊට ඊට කලින් මෑයන්ට දැනෙනවද මේ කයේ යම් යම් දේවල් يعني වෙනස්කම් දැනෙනවද? ඒ තත්ත්වයට එන්නේ ඉස්සෙල්ලා දැනෙනවා. දැනෙනවා. කොයි හරියට වෙනකන් දැනෙනවද? ඒ කියන්නේ දැන් කොතෙන්ද කොතනින් පැන්නට පස්සේද දැනෙන්නේ නැතුව යන්නේ? අර ග්ලෝබ් එක ඇතුළට ගියාට පස්සේ දැනෙන්නේ. ඔව් ඒ ග්ලෝබ් එක ඇතුළට යන්න බෑ. <laughs> ඇතුළට ගියාට පස්සේ දැනෙන්නේ නැහැ. ලෝභය ඇතුළට යන්න කලින් ඕනේ මේ එන්න. ඒකයි දැන් ඊයේ මම ඒකයි කිව්වේ දැන් අතන අපි දැන් මෙතන දැන් මෑණි හොය හොය ඉන්නවනේ දැන් වෙලා තියෙන්නේ දැන් ටිකක් ඕක මීට කලින් කළා තියෙනවා දානාපාන සතිය. එහෙන්න. මයික් එක මෙහෙම අල්ලන්නකො. ඔව් හරි. කළා තියෙනවා ස්වාමීනි. ඒක ඇහෙන්නේ. තට්ටු කළ බලන්න ඇහෙනවද කියලා මේ හරි දැන් කියන්න බලන්න. හරි. ඔව්. මොකද ස්වාමීන් වහන්සේ ඇහුවේ? ඒ කියන්නේ දැන් කොච්චර කාලයක් ආනාපාන සති කරාද? ගිය අවුරුද්දේ ඉඳලා ස්වාමීන් වහන්සේ කරනවා එතකොට කරන් කරද්දි තනිකරම ගිය ওই ක්‍රමයටමයි ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල නැති වුණත් ඔතන හොය හොය ඉන්නවා කියලා අර ඊයේ කිව්වේ ඒ විදිහටමයි කරේ නේද හුස්ම රැල්ල නැති වෙලාම ගියේ නෑ ස්වාමීන් වහන්සේ මීට ඉස්සෙල්ලා ඇඟ ඇඟ දැනෙන්නේ නැති ගතිය තිබුණා ඔය ග්ලෝබ් එකේ කතාව ආවේ නෑ. ආ දැන් ඊයේ ඉඳන් දැන් මේ ඊයේ පෙරේදා තමයි ඒක ආවේ. ගෙදරදීත් එක එක විටක් දෙකක් විතර ආවා ඒත් ඒක මම වැඩි ගණනක් ගත්තේ නෑ. ඔව්. එතකොට ටිකක් එහෙමනම් මෙන්න පැත්තකට දාන්නත් පුළුවන් මොකෙද දැන් ඕකේ මොකද අත්දැකීම දැන් ඕකට ඕකට දැන් ඉබේටම යනවද ඇතුළට ඉක්මනින්ම යනවා ස්වාමීන් වහන්සේ හැබැයි ඉතින් ගියයින් පස්සේ මම දන්නේ මොකද්ද වෙන්නේ කියලා <laughs> ඒක තමයි ඒ කියන්නේ දැන් ඔතන වෙන්නේ දැන් මොකද ඒ කියන්නේ සමාධියක් හරහා දැන් ආනාපාන සතියේ දැන් මෑනියෝ කරගෙන යනවා. ඒ කරනකොට එක්තරා අන්දමක සමාධි තත්වයක් එහෙම නැත්නම් ඒ කියන්නේ සතිය ඒකාග්‍ර වෙලා දැන් මෙතන එක් සමාහිත බවක් හැදෙනවා. දැන් ඕකම ඕකම නැවත නැවත කරගෙන යන්න යන්න මේ සමාධි මට්ටමේ එහෙම නැත්නම් මේ ඒකාග්‍ර භවයේ වර්ධනය වීම හරහා ඕක අපි සාමාන්‍යයෙන් සඳහන් කරනවා උග්ඝා නිමිත්ත, පටිඝා නිමිත්ත කියලා ඒ මේ සම්පත පැත්තෙන් ගිහිලා තියෙන්නේ. ඒ ඒක ආවට පස්සේ දැන් මෑනියෝ දන්නේම නැතුව ඕක ඇතුළට கிඳා බහීමක් වෙනවා. එතකොට සම්පූර්ණ වෙන මොකක්වත් නැහැ ලෝකේ කිසි දෙයක් නැහැ මේ අරමුණ විතරයි තියෙන්නේ. මේ අරමුණ විතරයි තියෙන්නේ. වෙන දෙයක් දැනෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔතන විපස්සනාව නෙමෙයි හැබැයි. ඉතින් ඕකට ඕකට නොගිහින් මෙහාට එන්නයි දැන් අවශ්‍යලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ටිකක් කියන්නේ ආනාපානයේ මුලැමැදාග බලන්නත් කලින් වාගේ කියන්නේ දැන් ක්ෂණිකවම දැන් ඔක ඇතුළට යනවද? මොකද කොච්චර විතර වෙලාවකින්ද ඇතුළට යන්නේ? බොහොම ඉක්මනින්ම යන ගතියක් තියෙනවා. ඒක තමයි. ඉක්මන කියන්නේ කොච්චර වෙලාවක්ද? දැන් මුලින් මම හොඳට පට්ටල් වෙලා වාඩි වෙලා මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට හුස්ම ඉහළ පහළ යන එක එකකට වගේ දැනෙනවා. කරන්න බැහැ. ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාස වෙන් කරගන්න බෑ. එහෙමද? ඔව්. මුලදිමත් බෑ දැන්. නෑ මුලදි පුළුවන් ඊට පස්සේ නිකන් දෙකම එකයි වගේ වගේ යනවා. ඔව් හරි. ඊට පස්සේ නිකම්ම නැති වෙලා යනවා. නැති වෙලා ඒ ආරක ඇතුළට යනවා. ඉබේම එක වෙනවා. ඒක තමයි. ඇතුළට යනවම නෙමෙයි. ඔව්. ඉබේම එක වෙනවා. ඒක හරි. ඕකේ කියන්නේ වරදක් නැහැ. ඕකේ කියන්නේ වරදක් නැහැ කියන්නේ ඕකේ මේ කියන්නේ එක්තරා අන්දමක සුවයක් තියෙනවා. ඕකෙන් යමක් කියන්නේ ඉගෙන ගන්නක් තියෙනවා. නමුත් විපස්සනා පැත්තට දාන නම් උතෙන්ට නොගිහින් ඊට මෙහාදී උපචාර මට්ටමේ ඉඳන් අපි විපස්සනා පටන් ගන්න ඕනේ. නිසා මෑනියෝ ආනාපාන සතිය පොඩ්ඩකට නවත්තලා අපි පිම්බීම හැකිලෙමින් පටන් ගමු. උදරය වෙතට දැන් ආනාපාන සතියේට මෙව කරොත් තමයි දැන් ඕකට යන්නේ. ඒ නිසා ආනාපාන සතියේට හිත හිත යොදන්න නැතුව පරයන්ක වාඩුණාම මේ තනිකරම කයේ යට කොටසට අවධානය යොමු කරන්න. යට කොටස කියන්නේ දැන් උදරයේ දැන් ආස්වාස ප්‍රස්වාස සිද්ධ වෙනවත් එක්ක උදරයේ පිම්බීම හැකිලිම සිද්ධ වෙනවනේ. ඒ උදරයේ පිම්බෙනකොට ඒ එතන දැනෙන එතන වෙන්නේ බලන් හිඳීමක් නෙමෙයි දැනීමක්. කියන එක තේරෙනව නේද? දැනීමක් සෙන්ද එතකොට මේ මේ දැන් උදරයේ පිම්බෙනවත් එක්ක හොඳට තමන්ගේ දැනීම යොදන්න ඒ උදරයේ පිම්බෙනවත් එක්ක ඔන්න නිකන් ඉස්සරහට නෙරීමක් දැනෙනවා ඊළඟට හොඳට තදවීමක් දැනෙනවා ඔන්න අවසානයේ හොඳට තද වුණා නැවතුණා ඊළඟට ඔන්න ආයි ලිහිල් වෙන්න ගන්නවා බොහොම يعني අර තද වෙච්ච ගතිය ලිහිල් වෙන්න ගන්නවා ලිහිල් වෙලා ඔන්න ටික ටික ටික බුරුල් වුණා ඔන්න ඒකත් Tamante චංචල වෙන ස්වභාවය නැත්නම් වෙනස් වෙන ස්වභාවය දැනුණා. ඔන්න ඒක නතර වුණා. දැන් මේ පිම්බීමේ මුළු මුළු කාර්යාවලියේම හොඳට හිත පවත්වනවා. ඊළඟට ඒක අවසන් වෙනවා. ඊළඟට ආයෙ හැකිලීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වනවා. තේරෙනව නේද කරන විදිය? එතකොට ඔය ඔය ඔය කර්මස්ථානයෙන් යමු. ඔතෙන්දී අර වගේ දෙයක් වෙන්නේ නැහැ. අරක ආවොත් දැන් ඔහොම කරද්දිත් සමහරලාවට බැරි වෙලා ආයි මෙතෙන්ට හිත පයින් ඉඳ තියෙනවා. මොකද දැන් හිත පුරුදු වෙලා තියෙනවා එතෙන්ට යන්න. හිත පැන්නොත් නැවතත් උත්සාහයෙන් මෙතෙන්ට ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ආනාපානී කිරීමට තියෙන ප්‍රියතාවය නැති කරගන්නේ කොහොමද? ඒක තමයි. කියන්නේ ප්‍රියතාවය නැති කරගන්න ඕමනාවක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතෙන්දින් හැදිච්ච මේ ශක්තිය, සතිය, සමාධිය අපි දැන් මෙතන වෙන තැනකට පාරු කිරීමයි කරලා තියෙන්නේ. එච්චරයි. වෙන ඒ කියන්නේ ස්ථානය මාරු වීමක් විතරයි තියෙන්නේ. එකම ක්‍රමවේදය තියෙන්නේ. එකම ක්‍රමයන් ක්‍රම සහ විදි භාවිතා කරන්න තියෙන්නේ. අපි අවධානය යොමු කරපු තැන වෙනස් කළා එච්චරයි. වෙනස් කිරීම හරහා අර අර මේ එකක් අස්සට අනේක නතර වෙයි. ඒකයි වෙන්නේ. කළ බලන්න හෙට අපි ආයේ බලමු මොකද වුනේ කියලා. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි ඒ කිසිත් නැති හිස් තැනට එන විට කය චලනය වෙන්න පටන් ගනී. නිදන්නට ගිය විට මෙය වඩාත් හොඳින් මුළු කයේම දැනේ. හිත කයට ගන්නවා යයි කියනුවේ මේ දැනීම තුල චේතනාවකින් තොරව බලා සිටීමද. මින් පසු කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. කාගෙත් දන්නා. ඒකත් අහන්න වෙනවා. ප්‍රශ්නේ කාගෙත් දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ලියපු කෙනා පොඩ්ඩක් ඉදිරිපත් වෙනවද? අන්න දැන් පොඩ්ඩක් දෙන්න. පොඩ්ඩක් ගිය විදිහ ඔව් ගිය විදිහ මුලින් ඉඳන් විස්තර කරන්නකෝ. ඒ කියන්නේ ස්වාමීන් අර මේ ආනාපාන සතිය ගෙවිලා කය නිරුද්ධ වෙලා අර හිස් තැනට ගියාම කය නිරුද්ධ වෙලා කය කියන්නේ කය ගැන දැනීමක් නැති වෙනවනේ. අහහ. එතකොට දැන් කොච්චර කාලෙකින් නම් භාවනා කරනවද? අවුරුදු 3-4ක් විතර මෙතනින් මම පටන් ගත්තේ. ඔව්. එතකොට يعني හොඳට ආනාපාන සතිය يعني يعني අයන්නේ නම් ගියා. එහෙමයි. හරි. ධම්මජී හාමුදුරුවෝ කියපු විදිහට ගියා. සෑහෙන කාලයක් කළා තියෙනවා. කාලයක් කළා තියෙනවා. හොඳයි. එතකොට එහෙම ගියා. දැන් එතකොට ආස්වාද ප්‍රස්වාස කියන්නේ වෙනස හඳුනා ගන්න බැරි වුණා. ඒක නැති වෙලා අර හිස්තැනට යනකොට නැති වෙලා තමයි හිස්තැනට යන්නේ. නමුත් සම්පූර්ණයෙන්ම නෑ. එනවා යනවා එහෙම ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එනවා යනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර හිස්තැනට යන්නේක සමහරක් වෙලාවට ආයේ එතන සතිය නැත් නැතිවෙල් සතිය නැති වෙලා නෙමෙයි ආය ආනාපානය මට දැනෙනවා. ඊට පස්සේ ආය අතෙන්ට යනවා. එහෙම එහෙම තමයි තියෙන්නේ. දැන් එතකොට ආනාපානය දැනෙනකොට ආනාපානය ආනාපානයේ සිද්ධ වෙන වෙනස්කම් දකිනවා. තේරුම් ගන්නවා. ආනාපා එහෙමයි. ආනාපානය ආයේ ආනාපානය දිහා බලන් ඉනකොට ආයෙම අතෙන්ට යනවා. හරි. ඒකල්ල ස්වාමීන් වහන්සේ මේ මුළු කයම මේ චංචල වෙන ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාත් එක්ක හරි කතා කරනකොට වුණත් ඒක ඇතුලෙන් මට දැනෙනවා එහෙම මේ කය රිජිඩ් වෙලා නිකන් එහෙම චංචල ගතියක් තියෙන්නේ. රිදා ගන්නකොට වුණත් මුළු මේ බොඩි කයම මේ චංචල වීමක් වගේ තමයි හොඳටම තේරෙනවා ඒක. එතකොට ඔලු මේ මේ මුළු කයම මේ චංචල සෙල වෙන ගතියක් තමයි සායනාංශ තියෙන්නේ. ඒක මේ ලෙඩක්ද නැත්තම් <laughs> බාව <laughs> කද්ද කියලා තමයි බලාගන්නේ. කලින් බහනා කරන්න කලින් තිබුණ නැහනේ ওই ප්‍රශ්නේ නේද? නෑ සායනා. එහෙනම් ලෙඩක් වෙන්න අමාරුයි. <laughs> එතකොට දැන් අපි කියමු දැන් දැන් හිස් බවකට වගේ දැන් ගියා. එහෙමයි. දැන් එතකොට එතෙන්ට ගියා නැවතත් දැන් ඒ එහෙම ඉන්නකොට කය චංචල වෙන බව තේරෙනවා. එහෙමයි හරි. එතකොට චංචල වෙන තැන් හරියටම හඳුනා ගන්න පුළුවන්. එහෙම නැහැ සායනංශ මට කියන්න තේරෙන්නේ නැහැ මේ මුළු බොඩි එකම තමයි එහෙම. මුළු මුළු ශරීරයම චංචල වෙනවා. චංචල වෙනවා. ඒ ගැනම දැනීමක් ඇතිව ඉන්නේ. ඒ කියන්නේ එක තැනක් කියලා මේ එක තැනක් ලොකේට් කරන්න බෑ. එක තැනක් කියලා පෙන්වන්න බෑ. එක තැනක් කියලා හිතට යොමු කරන්න බෑ. එහෙම මං ඕමනාවෙම එහෙම යොමු කරේ නෑ. නමුත් මට තේරෙන විදිහට අර නිදාගන්න ගියාම තමයි ඒක හොඳටම මේ මට ෆීල් වෙන්නේ මේ. හැබැයි ගැටලුවක් නෑ. ඔය කියන්නේ හිස්තන ගැන අමතක කළා ඔය දැනීම එක ඉන්න පුළුවන් නම් එතන විපස්සනාවක් කරගන්න පුළුවන්. දැන් අපි අතෙන්ටම දැන් අතන හිටියට දැන් නැවතත් මේක මතුවලා එනවනේ. ඒ මතුවලා එනකොට මේක මේ දැන් අපි මුළු කයම උනත් ප්‍රශ්නයක් නැහැ. දැන් දැනීමක් තියෙනවා. දැන් චංචල වෙන දැනීම තියෙනවා. ඒ ඒ දැනීමත් එක්ක හොඳට හිත පවත්වන්න. එහෙම. ඒ කියන්නේ ඔක කියන්නේ ගැටලුවක් කරගන්න එපා, බයක් කරගන්න එපා. කය ඒ කියන්නේ කයේ දැන් ওই චංචල ස්වභාවයක් දැනෙනවා. එච්චරයි. ඉතින් ඒක මේ වායු ධාතුවේ ලක්ෂණයක්. දැන් මේ ලක්ෂණය තමයි හොඳට ප්‍රකට වෙලා තියෙන්නේ. දැන් මේ ධාතු හතරෙන් මොකක් හරි එකක් හෝ කීපයක් හෝ ප්‍රකට වෙන්න පුළුවන් අපිට. දැන් එතකොට මේ තාම කායानुපස්සනා මට්ටමේ ඉන්නේ. එහෙමයි. හරිද? එතකොට මේ 13 ලක්ෂණ ප්‍රකට වෙලා තිනවා. ඒ ඒ ලක්ෂණය දැන් කයේ සමහරලාවට හරියටම කොතනද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒකත් හොඳයි. එහෙම නෑ තේරෙන්නේ. හරි. ඒකත් හොඳයි. තේරෙන්නේ නෑ නේද? තේරෙන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒකත් හොඳයි. මොකද එතකොට දැන් අපේ කයේ මේ ඔළුවය, කටය, බඩය කියන මේ සම්මුති ටික දැන් ගිලිහිලා තියෙනවා. කියන්නේ හොඳට කායානුපස්සනාවට අවශ්‍ය කරන කියන්නේ වේදිකාව සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ තනක් තනක් අවශ්‍ය නැහැ. නමුත් දැන් කම්පනයක් දැනෙනවා. එහෙම නැත්නම් චංචල වීමක් දැනෙනවා. ඒකේ ඒකේ හොඳට හිත පවත්වන්න. දැන් කොහේ හරි තියෙන බවක් තියෙනවනේ. තේරෙනවනේ. ඒකේ හොඳට හිත පවත්වන්න. ඒක ඒක කොහොමද සියුම් මේක පටන් ගන්න. ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොහොමද අවසන් වෙලා යන්නේ? එහෙම නැත්නම් වෙන තැනක ඒක පටන් ගන්නවා වගේ දැනුනොත් එතන කොහොමද පටන් ගන්න? එතන කොහොමද වෙනස් වෙන්නේ? එතන කොහොමද නැති වෙලා යන්නේ? ඔය විදිහට මේ මේකත් එක්කම හිත පාත්තන්න. අර ආයෙ අතෙන්ට ගියොත්, ඒ කියන්නේ හිස් බවකට ආයෙ දැන් මේක කරද්දිත් ආයෙ එතෙන්ට ආවි. එහෙම. එතෙන්ට ආවි. ඔන්න දැන් නැවතත් ආයෙ මේක පටන් ගන්නවා. ආයෙ මේකම පටන් ගන්නවා. එහෙමයි සර්. මේ දෙක මාරුවෙන් මාරුවට කරන්නේ කියන්නේ මේක මතුනහම මේක බලනවා. ඊළඟට මේක ගෙවිලා යනවා. ඊට පස්සේ නැවතත් හිත තැම්පත් වෙනවා. නිකන් හිස් බවකට යනවා. ඊට පස්සේ ආයෙ මේක මතුවෙනවා. දැන් ආයෙ මේක බැලුවා. ආයෙ අතෙන්ට යනවා. ඔය දෙකේ සමහිත පවත්තන්න මේ එකක්වත් අරක මේකට වඩා හොඳයි කියලා ගන්න යන්න එපා. එහෙමයි. ඔව් දැන් අපි මේකට ඇල්මක් තියාගත්තොත් මේකේ මම හිස් බවමයි මට ඕන මේක ඕනේ නැහැ කියලා කියාගත්තොත් වැරදි. එහෙමයි. මේ දෙකටම සමහිත පවත්වන්න. එතකොට මේ මේක මතුනොත් මේක බලනවා. ඊට ඒක ඒක බල බල ඉන්නදී ඔන්න ඒක සංසිඳලා යනවා. ආයි යන්නේ අද අතෙන්ට. ඉතින් එතන ඉන්නවා මොකක් හරි මතුවෙනකම්. අන්න මතුණා ආයි ඒක බැලුවා. ඔය වගේ රටාවකට යන්න පුළුවන්. එහෙමයි සමහරවිට. ඒ කියන්නේ මේ බයක් ඇති කරගන්න එපා මේ චංචල ස්වභාවය. ඉතින් මේක තිබුණ දේ, ශරීරයෙන් නිරන්තරයෙන් තියෙන දේ. දැන් අපි පොඩ්ඩක් අර සතිය හරහා උලුප්පල අරන් තියෙන්නේ දැන්. එච්චරයි. හොඳයි. පින් සිදුවේ. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවණීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය 11 ආකාරයකින් නිරීක්ෂණය කරන විට අනාගත වශයෙන් ආශ්වාසයේ මුල සිට මුල සිට ප්‍රශ්වාසය ඇරඹීම තෙක් වර්තමානයේ ලෙස ප්‍රශ්වාසයේ මුල සිට ගෙවී යාම ඇරඹෙන තෙක් අතීතය ප්‍රශ්වාසයේ ගෙවී යාමද යාම තෙක්ද කරුණාවෙන් පහදා දෙන්න. අ ඔක ඔච්චරම විග්‍රහ කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ තමන් කියන්නේ දැනිච්ච මට්ටමේදී එතනින් නතර වීම වටිනවා. මොකද අපි මේක දැන් හරියටම ඔන්න දැන් ආනා දැන් ආස්වාසයක් බැලුවා. මේක දැන් මේ අතීතයකද බැලුවේ නැත්නම් වර්තමානයකද කියලා ඔන්න ඔක හිතන්න ගියොත් විනාසයි. ඒක මොකද එතකොට ඊළඟ හුස්ම රැල්ල ගන්න වෙන්නේ නැහැ. ඊළඟ හුස්ම රැල්ල අපිට මේ අතහැර මග හැරිලා යනවා. මොකද මේ මේක මේ දැන් අපි මේක බලනකන් ආනාපානය නැවතිලා ඉන්නේ නැහනේ. දැන් ඊළඟ හුස්ම රැල්ලත් ඇවිල්ලා. දැන් අපි මේ වෙන එක්කෙනෙක් බල බල ඉන්නේ. නිකන් හිතන්න මේ සිකියුරිටි එකක් කෙනෙක් ඉන්නවා මේ මුරකාරයෙක් ඉන්නවා. ඉතින් එයා මේ සීග්‍රව බලන්න ඕන එක නතර කළා එක්කෙනෙක් අල්ලගෙන මේ පරීක්ෂා කර කර ඉන්නවා. ඉතින් අනිත් මිනිස්සු ටික යනවා එතකොට. ඒ වගේ දේවල් දැන් මෙතන වෙනවා. එහෙනම් මේක මේ අතීතද වර්තමානද අනාගතද කියලා මේ එකකට දාලා බලන්න යන එක තේරුම් සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට සමහර වෙලාවට කියන්නේ හරියටම වර්තමාන මොහොතේ සිද්ධ වෙන ආස්වාසයට හිත යොදා ගැනීමේ ශක්තිය තාම දියුණු වෙලා නැත්තම් ඒක ගියාට පස්සේ වගේ තමයි අපි ආස්වාසයට දාන්නේ හිත. එතකොට අන්න අතීත මට්ටමක් අහු වෙනවා. නිකන් සංඥා මට්ටමෙන් එතකොට අහු වෙන්නේ. ඊළඟට අපිට සමහරවිට මේක දැන් ඉක්මන්කම වැඩි හින්දා දැන් මේ අර කලින් ටිකක් මේක මිස් වුණා, අතහැරුණා. ඉතින් දැන් මේ උනන්දුව වැඩි. ඉතින් එන්නත් කලින් ඔන්න බලලා ආස්වාසය කියලා ඔන්න මෙනෙහි කළා. ඉතින් එතකොට මේ ගුණේ නැති එකට තාම හරියට දාලා ඉතින් මේ දෙකම නැවතිලා ගාන්ට ආස්වාසය දැනෙනවත් එක්කම ඒකත් එක්කම හරියටම සමගාමීව යන සතියක් පැවැත්වීම එතකොට වර්තමානයේ පැවැත්ුණා වෙනවා. ඉතින් ඔය මට්ටමින් දැනට තේරුම් ගන්න මේක මේ මම දැන් බැලුවේ මේ මේක අතීතෙටදයිද මේකයි ඉති වර්තමානයේද මේකයිද අනාගතයේද කියලා අපි මෙතන මේ සැක පහල කරන්න ගියොත් අපි විචිකිච්ඡාවට ඉඩ දෙන්නේ අපි නීවරණයකට ආරාධනා කළා වෙනවා ඒ නිසා මෙතන ඔය තරම් හොයන්න යන්න එපා දැනෙන මට්ටමේ යන්න හරි ඊළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් හිස් තැනක් හිස් තැනක් යයි යෝගීහු බොහෝ විට සඳහන් කරයි. එය ප්‍රාශ්වාස ප්‍රශ්වාස වායුවේ කෙලවර නොදැනී යන අවස්ථාවද කරුණාවෙන් පහදා දෙන්න. එතනක් තියෙන ඒකම තමයි. ඒ කියන්නේ ආකාශ ධාතුව කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රධාන වශයෙන්ම ඊට වඩා ගැඹුරකට යන්න යන්න තියෙනවා. ඒ කියන්නේ අපි මේ හොඳට විස්තර බලමින් ඉඳද්දි, විස්තර බලමින් ඉන්නකොට ඒ ඒ කියන්නේ ඒ ඒ කියන්නේ විස්තර නිකන් ගෙවිලා යන ස්වභාවයක් ගෙවිලා ගිහිල්ලා මේකේ මේකේ සංඥා ගන්න බැරි ස්වභාවයක් හිතට මතුවෙනවා. මේ මතු මේ සංඥාවන් බොහොම සියුම් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් දැන් අල්ලගන්න බෑ. නමුත් හොඳට මුලදී තිබුණා ආස්වාසේ හොඳට දැනුණා. මුලැමැදාග හොඳට දැනුණා. ප්‍රස්වාසෙත් මුලැමැදාග හොඳට දැනුණා. නමුත් කාලයක් යනකොට මෙන්න මේක තව තව හොඳට සියුම් වෙනවා. හිතත් සියුම් වෙනවා. මේකත් ඒත් එක්කම බොහොම සංසිඳෙනවා. අනේ එතකොට දැන් Tamanට අල්ලගන්න මේ සංඥාවක් නැහැ. සංඥා බොහොම තැම්පත් වෙලා, බොහොම සියුම් වෙලා. අන්න ඉතින් යෝගින් අපි කියනවා ඔන්න දැන් හිස්තැනක් කියලා. ඒකයි වෙලා තියෙන්නේ. මේක ඉතින් අර මේ දෙක අතර තියෙන හිස්තැන කියන එකත් එතනක් තියෙන හිස්තැන තමයි. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරකට ගිය මට්ටමක් තමයි මෙතන මේ කතා කරන්නේ. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයේ ආනාපාන සති භාවනාව කළා. කැස්ස සෑදීම නිසා සාර්ථකව භාවනාව නොවැඩුණත් සතිමත්ත සිටියා. පර්යංකයේ අවසාන භාගයේදී වීරිය නිසා අත් නොහැර සතිය පමණක් ඇතිව කිසිවක් සිදු නොවුනාසේ පර්යංකයෙන් ඉවත් වූවා. නැවතත් පර්යංකයට වාඩි වූවා. ආනාපාන සතිය වැඩුවා ආනාපාන ය ගෙවි ගියා හිස්තැන ටික වේලාවක් රැඳී සිටියේදී තද ආලෝකයක් මතුවිය ෂණයකින් එය නැතිවිය හිස්තැනට මුහුණ දී සිටියේදී ඉදිරිපස ඊතා වර්ණවත් බවක් ඇතිවේ නැවත ඒ බව නැතිවේ කය හා වටපිටාව පිළිබඳ කිසිම හැඟීමක් නැත එක විටම හිස වටා ආලෝකයක් මතුවී හිස ඉදිරියට ඉදිරියෙන් ඉහළට එසවි ආලෝකය දිස්විය. ඒ සමගම ඉදිරිපස හිසේ ඡායාවක්සේ මතු වූ රුව වටා එම ආලෝකය තුන්වරක් පමණ ඇති වී නැති වී ගියේය. හිස රතු දුඹුරු මිශ්‍ර පැහැයෙන් යුක්ත විය. ඉදිරියෙන් හිසේ කොටස අපැහැදිලි විය. හිස ඇතුළතින් දම්පාට එක් එක් අතට තුඩු වී රන්වන් ආලෝක ධාරාවකින් මායිම් කර පෙන්වූ අමුතුම අලංකාරයෙන් යුත් දර්ශනයක් ඇති වූ අතර එය නැති වී නැවත දිස්විය. මෙය මාගේ භාවනා අත්දැකීමයි. කරුතර ස්වාමින් වහන්සේ මෙය පහදා දෙනු මැනවි. මේ සිද්ධිය අවසානයේදී පැවති සතියද සතිය අඩුවීමක්ද නොවිය. තෙරුවන් සරණයි. මේකත් අර අර මුලින්ම අපි කතා කරපු ප්‍රශ්නේ සිද්ධියමයි වෙලා තියෙන්නේ. අපි එක තැන මේ සතිය පැවැත්වුවාම එක තැනට යොමු කරන් හිටියාම සමත පැත්තකින් තමයි දියුණු වෙන්නේ. ඉතින් මෙතනත් කියන්න තියෙන්නේ අපි එක්තරා අන්දමකින් සතිය හොඳට තහවුරු කරගත්තට පස්සේ මේ දෙකේ වෙනස හොයාගන්න බැරි මට්ටමකට තහවුරු කරගත්තට පස්සේ අපි ඊළඟට විපස්සනාවට දාගන්න ඕනේ. විපස්සනාවට දාගන්න නැතුව අපි එකතැනට හිත යොමු කරගෙන නාභිගත කරගෙන හිටියොත් ඉතින් සමත පැත්තකට දියුණු වෙනවා. ඉතින් ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මෙතනටත් උපදේශක් වශයෙන් දෙන්න තියෙන්නේ ධාන්ට හොඳට ආස්වාස ප්‍රසආසය වෙනස වෙන් කරගන්න බැරි මට්ටමටපත් වුණා කියන්නේ දැන් තමන් කියන්නේ එක්තරාන්දමකින් දැන් විපස්සනාවට සුදුසු මට්ටමකටපත් වෙලා තියෙන්නේ. දැන් අපි විපස්සනාව පටන් ගන්නයි තියෙන්නේ. ඒ නිසා ඒ මට්ටමටපත් වුණාට පස්සේ බලන්න Tamanට දැනෙන දේවල් තියෙනවා. දැන් මේ කයේ ස්පර්ශ වෙන ස්ථානවලට හිත යොදන්න පුළුවන්. ඊළඟට ඉන්න ඉරියවට හිත යොදා ගන්න පුළුවන්. ඊළඟට මේ අත් දෙක තියෙන තැන්වල ඒ දැනෙන උණුසුම් සිසිල් ගති වලට හිත යොදන්න පුළුවන්. ඊළඟට ඉතින් මෙහෙම පොඩ්ඩක් අර දැන් අපි එක තැන නාභිගත කරගෙන හදාගත්ත සතිය නාභිගත කරගෙන වගේ නිකන් එක තැනකටම යොමු කරලා හදාගත්ත මේ ඒකාකා ඒකාග්‍රතාවය දැන් අපි අරමුණ වෙනස් කරමින් සතිය අඛණ්ඩව තියාගෙන මුළු කයෙම යොදන්න හුරු කරන්න ඕනේ. දැන් මේක ටික ටික සීග්‍රයෙන් කරන්න අපිට හුරු වෙන්න ඕනේ. ඉතින් අපි නමුත් ඒක කරන්නේ නැතුව අපි ඔහේ එක තැනම බලන් හිටියොත් ඉතින් අපි සමත පැත්තකට යනවා. ඒක අරමුණයි දැන් අපි තියෙන්නේ. ඉතින් ඒකයි එන්නේ. ඉතින් ඔය සමත පැත්තෙන් ගියාම ඉතින් නිමිති කියලා ඉතින් ආලෝක වලින් පටන් ගන්නවා. ඉතින් ඕක ඉතින් ලොකු දුරක් එකගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් ඊට වඩා හොඳයි අපි කෙලින්ම විපස්සනාවකට දාගෙන විපස්සනා කර්මස්ථානයක් කරහා අපිට ඔය තියෙන මට්ටමේ සමාධි මට්ටමකින් එහෙම නැත්නම් ඔය තියෙන මොකක්ද ඒකට කියන්නේ මේ සතිය මේ පත්වෙච්ච සියුම් සතියකින් විපස්සනාවට හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපිට සාර්ථක විපස්සනාවක් කරන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා එක තැන හිත තියාගෙන ඉන්නේ නැතුව හොඳට සියුම් වුණාට පස්සේ පොඩ්ඩක් කය යොදන්න. ස්පර්ශන ස්ථාන වලට බලනවා, ඊළඟට ඉන්න ඉරියව්වට දානවා, ඊළඟට නැවතත් මොන හරි කයේම කම්පන චංචල ස්වභාවයන් දැනෙනවා නම් ඒවට දානවා. ඉතින් මේ විදිහට කය පුරා හිත පොඩ්ඩක් හැසිරවීමක් කරන්න වෙනවා. එක තැන තියන් හිටියොත් ඔය කරදරේ يعني කරදරයක් කියන්න බෑ. ඉතින් මේකත් සමත පැත්තෙන් නම් ලොකු දියුණුවක් තමයි. ඉතින් මේ විපස්සනා පැත්තෙන් ඕකට හිර වුණොත් ඊළඟට සමහරව ඉතින් ඕකේ හිර වෙලා ඉතින් ඕකෙටම අර කිව්වා වගේ අර දැන් කලින්ම මෑණියෝ කිව්වා වගේ ඕක ඇතුළට යනවා. ගියාට පස්සේ Tamanට සමානලාවට ගැඹුරු මට්ටමකට ගියොත් කොයි වෙලාවෙ එළියට එනවද දන්නෙත් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් පොඩ්ඩක් තේරුම් ගන්නයි තියෙන්නේ. තේරුම් අරගෙන අපි විපස්සනා පැත්තෙන් යන්නයි තියෙන්නේ. හොඳයි. 6 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය වූ ආනාපාන සතියෙන් කයේ සංවේදනාවන් නිරීක්ෂණය කරන විට ශරීරයේ දැඩි වේදනාවක් වරහන් ඇතුලේ තියෙන දුක් වේදනාවක් මතු වූ විටක එය නොසලකා හැරීමට තරම් අපහසු විටක එය නිරීක්ෂණය කිරීම නුසුදුසුද තෙරුවන් සරණින් ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා. නෑ සුසුසු නෑ. ඒ කියන්නේ දැන් තමන් තමන් ආනාපාන සතිය කරගෙන හිටියා. හැබැයි දැන් කයේ යම් වේදනාවක් දැනෙනවා. හොඳට දැන් වේදනාව ප්‍රකටයි. ඒ අවස්ථාවේදී තමන්ට පුළුවන් නම් මේ වේදනාව මගේ කරගන්න නැතුව ඒකට ද්වේෂයක් පහළ කරගන්න නැතුව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් මට්ටමකට උපේක්ෂාවක් හැදිලා තියෙනවා නම් ඒක නිරීක්ෂණය කිරීම කිසිම වරදක් නැහැ. නැවතත් ඔන්න ඒක සංසිඳලා ගියොත් ඔන්න අපිට මූල කර්මස්ථානෙට එන්න පුළුවන්. වරදක් නැහැ හින්දා ඒකයි කියන්න තියෙන්නේ. හරි. හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. අද අලුයම භාවනා වාරයේදී ලැබූ අත්දැකීම තුළ ඔබ වහන්සේගෙන් ධර්මය භාවනාව පිළිබඳව දැනගනු කැමැත්තෙමි. පර්යංකයේ සිටීම පර්යංකයේ පිම්බීම හැකිලිම සිදුවේයි. එයට පෙරම මම පිම්බීම හැකිලිම මූලික කරගෙන භාවනා කිරීමට අදිටන් කෙරුවෙමි. මූලික අරමුණ බොහෝ දුරට සංසිඳී ඒ පිළිබඳවම බැලීමට සිත යොමු කරද්දී කයේ මහත් සැහැල්ලුවක් දැනේ. ඒ සැහැල්ලුව තුල හිඳිමින් කය ස්පර්ශවන ස්ථාන ගැන සතියෙන් විමසුවෙමි. එකම ස්ථානයක හෝ ස්පර්ශයක් දැනගැනීමට නොහැකි විය. වෙසෙසින් අත් දෙක ඇති බවට කිසිදු සලකුණක් නැත. මම මේ සියලු භාවනා මාරය සතියෙන්ම ගත කළෙමි. මෙය කයේ පස්සද්ධියද මගේ දැනීම සඳහා ඔබ වහන්සේගෙන් අවවාද පතමි. කාගෙත් දන්නේ ඒක. හරි. වැඩි කරන්න. මේ ඉස්සරහට මේ මෙතන මෑණියන්ට. දැන් අපිට අර කාහරි රඳවන්න එනවා මේ අර බෝල් ගහද්දි අර බෝලේ ගනලා දෙන්නේ. ඒ වගේ කෙනෙක් තියාගෙන මයික් <laughs> එක පාස් කරන්න. හොඳයි. මේ දැන් පිම්බීම හැකිලිම කරගෙන ගියා. එතකොට මේ දෙක සංසිඳුණා. දෙකේ වෙනසක් තේරෙන්නේ නැහැ. දැන් එතකොට අ නොදැනී ගියා සියල්ල. එතකොට දැන් ඒත් දැන් නොදැනී ගිය බව දන්නවා. හරි. අ නිකන් ආලෝක මුකුත් ඒවා මුකුත් නැහැ. නෑ. ආලෝක දැනුනේ නැහැ. දැනුනේ නැහැ. ආලෝක දැනුනේ නැහැ. ඔව්. හරි. ම්ම් දැන් ඔය ඔය ඔය தત્ත්වයේ මුකුත් නොකර ඉන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ මම වැඩිම විමසුවේ ඒක තමයි කලි දැන් මට බණේදී අහලා තිබුණා මේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවලදී අපිට මේ කය ස්පර්ශ වෙන තෙන් ගැන බලන්න කියලා කොහොම හරි ඒක මගේ හිතට ගිහින් තිබුණා. ඒක නිසා මම සතියෙන්නේ. මට මට ඕන දෙයක් බැලුවා මේ පුළුවන් කියලා. මොකුත් දැනෙන්නේ නැහැ. මොකුත් මම ඉන්න කිසිම ස්පර්ශ ස්ථානයක් තිබුණේ නැහැ. හරි. ඊට පස්සේ මේ මම අද්දික ගැනත් ඒ වගේ චෙක් කරන්න ගියා මේ අද්දික. එතකොට මට අද්දික නැති ගානට අරවා මට එහෙම නැති විදිහක්ම තේරුනේ නෑ. කය නැති විදිහක් තේරුන්නේ නෑ. අර ස්පර්ශ ස්ථාන තමයි නැති වෙලා තුනේ. අත් දෙක නැහැම කියලා හිතන් තියෙනවා. එතකොට يعني සිතුවිලි කොහොමද එනවද හිතට? සිතුවිලි ගැන මට කියන්න තරම් එහෙම සිතුවිලි මම අරගෙන තමයි අවධානය යොමු කළේ මොකද මම හුඟක් වෙලාවට හිතුවා මෙතෙන්දී මම මට සාමාන්‍යයෙන් මේ භාවනා වාරේදී දැන් හුඟක් කම්පන එනවා ඒක ඇතුලේ මම ඒව ගැන විපස්සනා කරනවා දැන් මෙතෙන්දී ඒකත් ආවේ නැහැ නෑ මුකුත්ම කම්පනයක් ආවේ නැහැ ඒක නිසා මම හරීම සැහැල්ලුවෙන් දැන් මම අර විදියට ඉන්නකොට මේ මට ඕන වුණ මේක මට ටිකක් අලුත් අත්දැකීමක් වුණා. ඒක නිසා මේ මම මේ අර විදියට මගේ අත් දෙක තිබුණෙත් නෑ වගේම තේරුණා. නමුත් අර ස්පර්ශ ස්ථාන විතරයි මට නැහැ කියලා තේරුණේ. මේවත්. එච්චරයි ස්වාමීන් වහන්සේ මට ඊට පස්සේ මොනවාක්වත් තේරුණේ නෑ. මම එහෙමම හිටියා. ඉඳලා හිටම මගේ නිදි නැති බවත් දන්නවා. නිදි නෑ හොඳ සතිය මම හිටියේ. හොඳයි හොඳයි. එතකොට පස්සද්ධිය පැත්ත තමයි ඒකේ මේ මේ ඒක ගැටලුවක් නැහැ. සිතුවිලි පැත්තක් එනවා නම් අපිට චිත්තානුපස්සනාවකට යන්න පුළුවන්. සිතුවිලි නිකන් බලන්න දැන් ඊළඟ අවස්ථාවේදී දැන් තමන් අවබෝධානෙන් ඉන්නකොට දැන් සිතත් නිකන් හිස් වෙලා වගේ තියෙනවද කියලාත් බලන්න. දැන් දැන් අලුතෙන් සැක සැක පහල කරන්න යන්න එපා. දැන් අපි තුමු දැන් කය හොඳට තැම්පත් වුණා. කයේ දැනීම් සම්පූර්ණයෙන්ම දුර වෙලා වගේ ගියා. දැන් ඊළඟට බලන්න හිත. හිතේ හිතේ සිතුවිලි එනවද? නිකන් ඇතුලේ කතාවක් වගේ යනවනේ. සාමාන්‍යයෙන් අපි නිකන් සාමාන්‍ය මට්ටමෙන් උනේද අපි එක්කෙනෙක් කවුරු හරි ඉඳන් කතා කරනවා වගේ නිතරම කතා කරනවා. ඒක නැවතිලා තියෙනවද කියලාත් බලන්න. ඒක හොඳට يعني මේ එතනින් يعني එතනින් බලන්න වෙනවා. දැන් ඒක නතර වෙලා නම් අපිට තව වෙන පැතිවලට යන්න වෙනවා. මං හිතනවා තාම නතරලා නැතුව ඇති කියලා. ඒ ස්වාමිනාස් මට ඒක මට මේ අවස්ථාව ගැන ඒක ගැන ලොකු අවබෝධයක් නැති වුණාට මට ඔය වාර්තා ලිවීමයි ඇතුළත කතාවයි අයියෙම තියෙනවා. තියෙනවද? මං ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා තේ අතරේදී හිතනවා මම මනසට මේ යොමු කරලා මේක නවත්ත ගන්න විදිහක් තියෙනවද කියලා තනියෙන් කල්පනා කරනවා. හරි. හොඳයි. දැන් එතකොට කයේ මුකුත්ම දැනීම් දැනීමක් නැත්තම් දැන් මේ මේ දැන් හැබැයි සිත දැන් සිතට සිතුවිලි එනවා. දැන් ඇතුළත කතාව කියන්නේ එතකොට දැන් හිතට සිතුවිලි එනවා. දැන් මේවට අහු නොවි ඉන්න පුළුවන්ද දැන්? ඒත් බෑ. සමහර වෙලාවට මම ඒවා විග්‍රහ කරනවා මේ මොනවද ආවේ මේ මොකද්ද කියලා ඊට වගේ. ඒ කියන්නේ දැන් දැන් කය නොදැනී තියෙද්දි එන සිතුවිලි විග්‍රහ කරනවාද? අද උදේ නම් එහෙම මතක නෑ ස්වාමීන් වහන්සේ කියන අද උදේ අවස්ථාව ගැන එහෙම ලොකු මතකයක් නෑ. දැන් මට බලන්න පුළුවන්. හරි. අන්න ඒක තමයි. පොඩ්ඩක් බලන්න. දැන් හොඳට කය සංසිඳුණා. දැන් හැබැයි දැන් මේ කියන්නේ විමසිල්ලෙන් ඉන්නවා සතියෙන් ඉන්නවා. දැන් සිතුවිලි ටිකක් එනවා. ඔය ඔය සිතුවිලි එන එන එක අ පැති කීපකින් ගන්න පුළුවන්. දැනට නිකන් අත්හැරලා දාන්නක එන සිතුවිලිත්. හොඳයි. එන සිතුවිලි වලට මේ කිසිම වටිනකමක් දෙන්නේ නැතුව මේ කියන්නේ සිතුවිලි අතහැරලා දාන්න. හොඳයි. එහෙම කළා බලමුකෝ. හොඳයි. හොඳයි. දැනට දැන් කියන්නේ අර විශ්ලේෂණය කරන්න ගියා කියලාත් කිව්වනේ එහෙම විශ්ලේෂණය නොකර එහෙම අඩු වටිනාකමක් දෙහිලා අතහැරලා දාන්න. ක්‍රමයක් තියෙනවා. නවත්තන්න එහෙම ක්‍රමයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ ඔය ටික අතහැරීම හරහාම තමයි නවතින්නේ. හා හා. හොඳයි ස්වාමී. දැන් එන එක හොඳයි. එන එක හොඳයි. ඒක ගැන එහින්දා මේ ඒක ඍණාත්මකව දකින්න එපා. එන එකට ඉඩ දීලා එහෙම්ම අතහැරලා දාන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් දැන් සමහරලාට දැන් ආශ්වාස ප්‍රාශ්වාස කරන් මෙනෙහි කරන්නේ ඉස්සල්ලා කය සංසිඳෙනවා ස්වාමීන් ස්ටාර්ට් එකේම වගේ. ඊට පස්සේ අර හිස් අවස්ථාවට ගියාම අර කිව්වා වගේ කය ගැන හිතන්න තැන් නැහැ වගේ දැන අතවත් දැනෙන් අත්වත් දැනෙන්නේ එතකොට හිතේ ස්වභාවය කොහොමද? සමහරලාට හැට මහැට යනවා සමහරලාට ඒක තමයි. නැතුව ඉන්න. ඒ කියන්නේ දැන් පුළුවන් නම් කය හොඳටම සංසිඳලා නම් අපිට අතෙන් චිත්තානුපස්සන පැත්තකට දාගන්න පුළුවන්. වරදක් නැහැ. ඒ කියන්නේ දැන් හොඳට හැබැයි මේ පවතින සතියක් තියෙන්න ඕනේ. නිින්ද ගිහිලා තියෙන්න බෑ. පවතින සතියක් තියෙනවා. දැන් සිතුවිලි එනවා. ඒ එන සිතුවිලි ඉතින් විවිධ විදිහට ඔක විපස්සනාවට ගන්න පුළුවන්. ඉතින් බොහොම සියුම්ම මේ සිතුවිල්ල يعني අපිට තේරෙනවා නම් මේක නිකන් මූලික මට්ටමේදී මේක මේ රාගසිතක් ආවේ. කියලා තේරුම් ගත්තා එහෙම අතහැරලා දැම්මා. ඔව්. අන්ට අපි තුන් ද්වේෂසිතක් ආවේ. තේරුම් ගත්තා අතහැරලා දැම්මා. ඉතින් මේකක්වත් ආයේ අගේ කරන්න ඒක මේ විශ්ලේෂණය කරන්න යන්නේ ආවා බැලුවා කවුද කියලා අතහැරලා දැම්මා. ආ බැලුවා කවුද කියලා අතහැරලා දැම්මා. ඔව් එහෙම. ඒ වගේ. එහෙම කරගෙන යන්න. ඊට පස්සේ තව බලන්න පුළුවන් මේක يعني පොඩ්ඩක් දැන් අපි එක සිතුවිලි මට්ටමෙම නෙමෙයි ඉන්නේ සිතුවිලි ටිකක් නිකන් ගැට ගැහිලා වගේ එනවා පොඩ්ඩක් රොත්තක් වගේ එකක්. ඉතින් මේකේ අර එකකට එකක් නිකන් ගැට ගැහිච්ච ස්වභාවය. මේකෙන් මොන පොඩි කැලලක් ආවා, එකෙන් ඔන්න තව කැලලක් එකතු වුණා, ඔන්න ඒකට තව කැලලක් එකතු වුණා නිකන් අර ගෙත්තමක් වගේ. එහෙම එනවා. අන්න එතන ඒ සංකත ස්වභාවය දැක ගන්නත් පුළුවන්. ඒක දකින්න දකින්න මේක නිකන් අර මේ කෙහෙල් ගහක් පතුරු ගහලා බැලුවම කෙහෙල් ගහේ හරයක් නැහනේ. කියන එක තේරෙනව නේද? අපි හිතනවා දැන් කෙහෙල් ගහක් ඈතින් දැක්කාම නිකන් යකඩ කඳ වගේ පේන්නේ. නොදන්න කෙනෙකුට පෙන්වුවාම හරි يعني රිට වගේ හොඳට අපි කොටසක් විතරක් අරන් කණුවක් වගේ තිබ්බොත් එහෙම නොදන්න කෙනෙක් හිතන්නේ හොඳ වෙන ශක්තිමත් දෙයක් කියලා. නමුත් ඔන්න පොත්ත පොත්ත ගලවන්න ගලවන්න ඇතුලේ මුකුත් නැහැ. දැන් ඔය සිතුවිලිත් ඔච්චරයි. දැන් සිතුවිලිත් අපි මුලින් ඔන්න කෑල්ලක් අහුණා. ඉතින් එයා ගියට පස්සේ ඔන්න ඒකටම මූට් වෙලා තව කෑල්ලක් එනවා. ඒකට මුට්ටර තව කැල්ලක් කියලා. ඉතින් ඔහොම ඔහොම ඔහොම සිතුවිලි නිකන් අර එකකට එකක් ඈඳිලා සංස්කරණය වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මේ මේ සංස්කරණය වෙච්ච ස්වභාවය මේ එකකට යන්නේ ඈඳිලා තියෙන ස්වභාවය දැක්කහම අපි දැන් මේක මේ පුජ්‍යලයක් වශයෙන් දැකපු එකක්. යාළුවෙක් වශයෙන් දැකපු දෙයක්. නැත්නම් සතුරෙක් වශයෙන් දැකපු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔන්න පොඩි සංඥාවක් ආවා, මතකයක් ආවා. ඒකත් එක්ක යා කරපු දෙයක් මතක් වුණා. ඒකත් එක්ක හිතක් කරයිද කියලා මතක් වුණා. ඔහොම අර ඈඳෙන එකයි වෙන්නේ. බොහොම සුළුයෙන් එනවා. ඒකට කෑලි කෑලි එකතු වෙනවා. දැන් අපි අපි ඉතින් ඕක කතාවක් ගොතන්න යනවා. ඉතින් ඔන්න ගිහිලා පැටලෙනවා. ඉතින් ප්‍රපංච කියලා කියනවා. ඉතින් ඒ එච්චර එහෙ යන්න නොදී මේ මුල් අවස්ථාවේදී අපි තේරුම් ගන්නවා මේ කොහොමද මේ කෑල්ලක් ආවන ජෝටියට කෑල්ලක් ආවකට කෑල්ලක් මුට්ටු නමන්න වැට්ටම් මුට්ටුන මේක දකින්න දකින්න මේක ගැන කලකිරෙනවා ඒකයි විවිධ පැති දකින්න පුළුවන් මේ විවිධ ක්‍රම අත්හදා බලන්න Tamanට වැටහෙන ක්‍රමයකට ගියාට ප්‍රශ්නයක් නැහැ හරි. හොඳයි. හොඳයි. කියන්න. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම මේ වසරේදී භාවනා භාවනාවට ඒවන ඒමට ලැබුණු පළවෙනි අවස්ථාවයි. මට සක්මන් භාවනාවේ මිනිත්තු 10ක් 15ක් පමණ සක්මන් කරන විට කන් අගුල් වැටෙනවා වාගේ කිසිම ශබ්දයක් නොදැනී ගියා. නමුත් හොඳින් සතිය පිහිටා බොහෝ වේලා වේදනාවක් නැතුව සක්මන් කිරීමට හැකිවිය. මෙසේ බොහෝ වේලාවක් සක්මන් කළෙමි. ඉන්පසු මම පර්යංකයට වාඩි වූ පසු ටික වේලාවක් සතියෙන් සිටින විට මට චෛත්‍ය වැනි දෑත් පාට දේදුණු වගේ පේන්න පටන් ගත්තා. ඔබ වහන්සේ ඊයේ වදාළ පරිදි මම ඒවා සියල්ල අමතක කර දැම්මා. ටික වේලාවකින් මගේ ශාරීරිය තුල වේදනාවල් එන්න පටන් ගත්තා. මම ඒවා මෙනෙහි කරන්නට පටන් ගත්තා. මම සතියෙන් සිටිමින් වේදනාව දෙස බලා සිටින විට මට ශරීරය තුල ස්පන්දනය වේගයෙන් දැනෙන්නට පටන් ගත්තා. හරියට දුවලා හති වැටුණා වගේ. මේ වේදනාව ශාරීරිය තුල සිද්ධ මේ වේදනාව ශාරීරිය තුල සිද්ධ වෙන්නේ කුමක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක නම් ඉතින් අහලා තින්නේ මැරලා නැති හින්දා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉතින් හදවත තියෙනවනේ. මැරලා නැහැ. ඉතින් අනිවාර්යෙන් වේදනාවක් තියෙනවා. හෘද ස්පන්දනේ තියෙනවනේ. ඒක තමයි කියන්න වෙන්නේ. හැබැයි ඉතින් يعني කරලා තියෙන ක්‍රම ටික හරි අර සංඥාවන් එනවා ඒක අතහැරලා දානවා ඒ ඒ ටික හරි හරියට ගිහිල්ලා තිනවා දැන් ඔය දැනෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා ඔක අනිවාර්යෙන් මොකක් හරි දිනනවා ඉතින් අපි මැරෙන තාක් ඉතින් යමක් තියෙන්න එපා ඉතින් නැත්නම් ඉතින් මැරලානේ මේ ඒ දැන් තමන් මෙතන කර්මස්ථානේ මොකද්ද කියලා ආනාපාන සති කරලා තියෙන්නේ නේද ආනාපාන සතියෙන් ගිහලා තියෙන්නේ. හරි. දැන් ආනාපාන සතිය සංසිඳුණාට පස්සේ හොඳට මේ කම්පන චංචල ස්වභාවයක් දැනෙනවා නම් ඒක කර්මස්ථානේ කරගන්න. ඒක ඒකත් එක්ක කොහොමද හොඳට සතිය පවත්වන්න කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ ඔක්කොම ටික නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. මේ හොඳ يعني හොඳ පරිසරයක් තියෙනවා දැන් සකස් වෙලා මේ විපස්සනාව සඳහා. මේ පරිසරයෙන් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. හොඳ සාධක ටිකක් තියෙනවා මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඒ ටික ප්‍රයෝජනට ගන්නයි තියෙන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. මේක මේ දැන් බඩු ටික හම්බෙලා තියෙන්නේ. හොඳයි. නවවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සූත්‍ර හා විනයෙහි ශීලය ඊටා වැදගත් කොට දක්වන අවස්ථා එමටයි. සමහර අවස්ථාවලදී ශීලය ප්‍රමුඛ ස්ථානයේලා සඳහන් කෙරේ. ප්‍රශ්නය. සීලයේ නොපිහිටි කෙනෙකුට වඩා සීලෙහි පිහිටි කෙනෙකුට භාවනාව සඳහා එය පිටුබලයක් වන ආකාරය දැන ගැනීමට කැමැත්තෙමි. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ නිවනින් සැනසේවා. ඒක නම් ඉතින් බුද්ධ දේශනාවෙම ඍජුවම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අර එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ඇතුළේ තුනක් ගැට තියෙනවා. ඒ කියන්නේ ගැට කියන්නේ ප්‍රශ්න තියෙනවා. නිකන් ගැට ගැහිලා. කෙලස් ගැට තියෙනවා. පිටිනුත් කෙලස් ගැට තියෙනවා. ඉතින් මේක මේ කොහොමද මේ මිනිස්සෙක් සංසිඳව ගන්න? මිනිස්සෙක්ම නෙමෙයි ඉතින් දෙවියෝ, මිනිස්සෙ ඔක්කොම එකයි. කොහොමද කෙනෙක් සංසිඳව ගන්න? ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. ආතාපි නිපකෝ බික්කු සෝ ඉමං උජටේ ජටං. ඉතින් මේ අපිට බුදුහාමුදුරුව භාවනාව කියන්න කලින්ම කියන්නේ සීලේ පතිට්ඨාය. සීලය පිහිටන්න. සීලේ පිහිටලා ඒක තමයි අත්තිවාරම වෙන්නේ. ඒ අත්තිවාරම පසුබිම කරගෙන ඔන්න සමතයයි විපස්සනායි වඩනවා. අන්නේ සමත විපස්සනා වැඩිම හරහා අර ඇතුළත පිටත තියෙන මේ ගැට ගැසීම්, කෙලස් ගැට ස්වභාවයන් ලිහා ගන්නවා. කියලා තමයි ඍජුවම උත්තර දෙන්නේ. ඊළඟට ඉතින් සූත්‍ර ගණනාවක් ඉතින් නිදසුන් වශයෙන් දෙන්න පුළුවන්. ඉතින් හැමතැනම ඉතින් දැන් සීලයක පිහිටි කෙනෙක් තමයි විශේෂයෙන්ම උනන්දු කරවන්නේ. දැන් තව තියෙන සූත්‍ර වශයෙන් ගත්තොත් දන්ත භූමි සූත්‍රය කියලා තියෙනවා. ඒකේ ඒකේ අහනවා මේ බුදුජන් වහන්සේගෙන් මේ කොහොමද මේ ඇතෙක් කිප්මන වගේ කතාවකින් පටන් ගන්නෙ උදාහරණයක් වශයෙන්. තව වහන්සේ මේ ශ්‍රාවකෙක් කික්මන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙත් මේ කෙනෙක් ඔන්න ඉස්සෙල්ලා ප්‍රාතිමෝක්ෂ සංවරයේ පිහිටනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන කියන්නේ. ඒ උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ පිහිටනවා. දැන් ඔන්න සීලයක් කතා කරන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සංවරයේ පිහිටනවා. ඉතින් මේ විදිහට ත්‍රිවිධ මේ කාය වාක් මේ වචී සංවරයක් හදාගෙන ඔන්න ඊළඟට සතර සතිපට්ඨාණයෙන් පටන් ගන්නවා. ඉතින් මේ විදිහට කියන්නේ බුදුරජාන් වහන්සේගේ සූත්‍ර දේශනා රාශියක මේ විදිහට සීලය පදනම් කරගෙන ඒ මත ඉඳගෙන තමයි භවනාවකට රුකුල් දීලා තියෙන්නේ. භවනාවකට උපදෙස් දීලා තියෙන්නේ. දැන් මොකද සීලයක් නැත්තම් වෙන්නේ අපිට කියන්නේ හිතේ විපිලිසර බවක් ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් තියෙනවා. මේ සීලය ඇවිල්ලා හිතේ විපිලිසර බව නැති කරන්නේ. විපිලිසර බව දුරු කරන්න. විපිලිසරයි කියන්නේ දැන් අපිට අපි තුමු දැන් අපි සොරකමක් කළා තියෙනවා. ඉතින් ඒ මිනිස්සයාට හිතේ එකඟ බවක් කරගන්න අමාරුයිනේ. ඒ මිනිස්සයාට මතක් වෙන්නේ මාව කොයි වෙලාවෙ අල්ලන් ඇයිද නැත්නම් ගේ හිමියෝ එයිද පොලිසියෙන් එයිද නීතියට අහු වෙයිද ඉතින් ඔය වගේ දහසක් ප්‍රශ්න ඊළඟට අපි තුමු ඉතින් කතා කරලා වැඩක් නැහැ මේ සුරාපානය කරපු කෙනෙක් ගැන. මේ මනුස්සයාට ඉතින් සතියක් පිහිට ගන්න බැහැනේ. සම්පූර්ණයෙන් මදේටපත් වෙලානේ. ඉතින් ඒ ගැන ඒ ගැන කිසි දෙයක් කතා කරන්න බෑ. ඊළඟට ඊට මෙහා අපි නැවත පාණාතිපාතයේ පැත්ත ගත්තත් එතනත් තියෙන අර හිත කියන්නේ වීතික්කමණය හරහා එක්තරා අන්දමකින් රළු වීමක් තියෙනවා හිතේ. නමුත් කෙනෙක් අතීතය අමතක කරලා වර්තමානයේ ඉඳගෙන හරි සීලයක පිහිටියා නම් එතන අර අනවජ්‍ය සුඛයක් වශයෙන් අපිට මේ එක්තරා අන්දමක සංසිඳීමක් හිතේ හට ගන්නවා. කියන්නේ ඇත්තටම මේ භාවනාවක් කරන්න හිතේ සතුටක් අවශ්‍යයි. අපි මේක මේ කිසිම ඍණාකල්පයකින් මේක කරාට ඒ තරම් හරියන්නේ මේකට මේ හිතේ සතුටක් අවශ්‍යයි. මේ සතුට සංසිඳීම දැන් තමන් මේ සීලයක පිහිටියා නේද? මම අතීතේ මෙහෙම හිටියේ නෑ නේද? කියලා අර එක්තරා අන්දමක බොහොම මේ සාමයක් හිතට සාමයක් ඇති කරලා දෙනවා මේ සීලේ හරහා සිසිල් කිරීමක් කරනවා ඉතින් ඒ ඒ සිසිල් කිරීම දැන් ඊළඟට අපි පාදක කරගන්නවා භවනාවකට හැබැයි මේට පොඩ්ඩක් වෙනස් සූත්‍රයක් එනවා ඔය සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා ඒ සූත්‍රයේදී බුදුජන් වහන්සේ සතියෙන් පටන් ගන්නවා සති සම්පජඤ්ඤය කෙනෙක්ට පුරුදු කරන්න ඍජුවම ප්‍රකාශ කරනවා එයා ඒ කියන්නේ සතිමත් වෙනවා. ඒ කියන්නේ යද්දින් ගෙද්දින් සතිමත් වෙනවා, කරන වැඩවලදී සතිමත් වෙනවා. හැබැයි තාම සීලයට බැහැගෙන නැහැ. දැන් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ අවදිමත් බවක් එනවා. සංවේදී බව වැඩි වෙනවා. අන්න යාට තේරෙනවා දැන් මේ මේ මේක කරන්න හරි නෑනේ. මේක මට ගැලපෙන්නේ නෑනේ. ඔන්න හිරියොත්ප්ප කියලා ලැජ්ජා බය දෙක ඇති වෙනවා. ලැජ්ජා බය දෙක හරහා ඔන්න ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරයක් හරහා ඔන්න සීලයක් ඇති වෙනවා. මේ විදිහට මේ සතියෙන් පටන්ගෙනත් යන්න මාර්ගයක් තියෙනවා. හැබැයි බොහෝ දේශනාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් මුලින් සීලය පිහිටනවා ඊළඟට ඒ මත පිහිටගෙන හිතේ සංසිනීමක් අර නීවරණ නීවරණ යටපත් කිරීමෙන් ලබන සමාහිත බවක් සමාධියක් දිනු කරගන්නවා නීවරණ යටපත් වෙච්ච මනසක ඉඳගෙන ඔන්න විපස්සනාවක් ප්‍රඥා පැත්ත දිනු කරනවා ඉතින් මෙතනින් හැබැයි අදහස් වෙන්නේ සීලය 100ට 100ක් සම්පූර්ණ කරා ඊළඟට අරුණ සමාධිය සීල 100ක් සම්පූර්ණ කරා ඊළඟට ප්‍රඥාව පටන් ගන්නවා කියලා අදහසක් මෙතන නැහැ. තමන් සීලයක පිළිහිටගත්තා හැකි පමණින් හැකි අවංක පමණින් පිළිහිටගත්තා. ඊළඟට තමන් දිනු කරන්න ගන්නවා මේ චිත්ත ඒකාග්‍රතාවයක්. කියන්නේ කෙලෙස් මොකද්ද? නීවරණ සංසිනීම. ඊළඟ නැවත ප්‍රඥාවකුත් දිනු කරනවා. ඉතින් මේක හරියට චක්‍රයක් වගේ සීලය සමාධියකට හේතු වෙනවා සමාධිය ප්‍රඥාවට හේතු වෙනවා දිනු වෙච්ච ප්‍රඥාවක් නැවත හොඳට තව සීලය ආරක්ෂා කරන්න දිනු වෙනවා හොඳට චක්‍රයක් වගේ එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරමින් හරි ලස්සනට වැඩෙනවා. ඉතින් ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ඔව්. සුරාපානය හෝ එහෙම නැත්නම් සතුන් මැරීම ආදී දේවල් වල ඒ වගේ පස්පව් වලින් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්න අය. ඒ අයට අර වගේ සමාධිගත වෙන්න ආවහම බියක් ඇති වෙන්නේ නැහැ නිසා විනාංශේ. එහෙම තියෙන අපිට ඉතින් සීලය ආරක්ෂා කරන අපට කොයි ආකාරයකින් භාවනාව වර්ධනය වීමට ඒ සීලය උදව් වෙන පුළුවන්ද කියන වගේ ඉතින් ඒක භාවනාවක් වර්ධනය වෙන්න නම් සීල් මේ හිතේ තියෙන වික්ෂිප්ත බව අඩු වෙන්න ඕනේ වික්ෂිප්ත සිතකින් භාවනාවක් කරන්න බැහැනේ ඒ කියන්නේ විවිධාකාර දේවල් ගැන බයෙන් තැතිගත්ත හිතකට පුළුවන් ද භාවනාවක් කරන්න එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මේ බය සංකා දුරු වෙලා නිකන් මේ අනවජ්‍ය සුඛය කියන්නේ දැන් මේකේ මේ මේ මම හොඳ කෙනෙක් නේද? සත්පුරුෂයෙක් නේද? කියලා අර තමන්ව අගය කරන ගතිය. තමන්ගේ දිවි පැවැත්ම කියන්නේ කාටවත් කරදරයක් නොවන කෙනෙක් නේද මම කියලා තමන් ගැන සතුටු වෙන ස්වභාවයක් අවශ්‍යයි. ඉතින් අර එහෙම කියන්නේ තමන් තමන් කියන්නේ තමන්ව පහලට දාලා තුච්ච කළා දාලා මේ වැඩේ කරන්න බෑ. අපි ඒ නිසා ඔසවා තබනවා මේ සීලෙක පිහිටවලා. එහෙම එතනින් අදහස් වෙන්නේ අපි භාවනාවට ගියාම අර වගේ දෙයකින් අපේ හිත කලබල වෙන්නේ නැහැ. අපි හොඳ අය නිසා. ඔව් ඒ කියන්නේ ඒකයි සීල් ඒ කියන්නේ සත්පුරුෂය වශයෙන් අපි දැන් ඔන්න පටන් ගත්ත පිහිටලා ඉන්නවා. එයාට ඔන්න මාර්ගයක් විවෘත වෙනවා. හොඳයි සාරි. හොඳයි. හොඳයි. අන්න පොඩ්ඩක් අවසරයිත ස්වාමීනහස අර ඉස්සෙල්ලා ප්‍රශ්නේදී මම අර මට චෛත්‍ය පෙනුණා මේ මේ ක්ලබ් මේ රේන්බෝස් දැක්කා කියලා ඒක එන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ මම මේ පිම්බීම හැකිලිම කරනකොට. අද මං පිම්බීම හැකිලිම නැතුව ආශ්වාස ප්‍රාශ්වාසය. නෑ නෑ නෑ ඒක අවශ්‍ය නෑ. සරි ආශ්වාස ප්‍රාශ්වාසය ස්වාමිනාසේ හුස්ම ගන්නවා ඒ බව ඒකම කරන්න බෑ. පිම්බීම හැකිලිම කරන්න නැතුව. ඒක පිම්බීම හැකිලිම කරන්න නැතුව අර විදිහට ගියා මේ එහෙම කරන්න යනකොටත් ඒත් පේනවා අපේ. <laughs> දැන් මේ අර මොකද්ද පයබර ආයත පිටිකර බෙහෙත් බඳලා තියෙන්නේ. <laughs> ඉතින් මේ ඔතන වෙන්නේ රූප සංඥා ටිකක්. ඕක කොහෙන් ගියත් එනවා. ඕක එතනදී හලලා දාන්න තියෙන්නේ. එච්චරයි. ඒක නවත්තන්න හරි වෙලා ගියා අපේ අඳුර. මම ඊ අපේ නායක ලොකු අඳුර කියලා තියෙන නිසා මම කොහොම හරි එක නවත්තගා. නවත්තලා තියෙන හිත එක ලස් කරන හොඳ සන්තෝෂෙන් මට අර වේදනාවක් ආවනේ අපි හඳුනිකේ මම මේ මම මැරිලා නෑ මේ මැරිලා නෑ මං හුස්ම ගන්න නිසා කියලා. නමුත් අර වේදනාවෙන් මං හොඳට මෙනෙහි කරගෙන ආව සන්තෝෂෙන් ඒක මෙනෙහි කරනවා වේදනාව එන්න තැනට. එතකොට ටිකක් වෙලා ඉන්නකොට අර රිලව් ටිකක් ඇවිල්ලා ඒක මගේ හැමම ඉක්මනට ආව. නමුත් එතනින් පස්සේ මොනවද දෙයක් කරගන්න බැරි වුණා. ඔව් දැන් තමන්ට හොඳට ඒ කියන්නේ මූල කර්මස්ථානයක් වශයෙන් කරගෙන ගියේ පිම්බි මහැකිලිම නම් ඒ කර්මස්ථානෙම යන්න. ඒ ආයි යෝක මාරු කරන්න යන්න එපා. හොඳයි. දැන් ඒ ඒ කර්මස්ථානේ ඉන්නකොට විවිධාකාර දේවල් පේනවා නම් ඒව ඔක්කොම අතහැරලා දාන්න. එච්චරයි. කිසිම වටිනකමක් දෙන්න එපා. එච්චරයි කරන්න තියෙන්නේ. කර්මස්ථාන මාරු කිරීම නෙමෙයි ඔතෙන්දි කරන්න තියෙන්නේ. <laughs> හරි. 10 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ රූපය යනු දුක්ඛ සත්‍ය නම් දුක්ඛ සත්‍ය පිරිසිඳ දැකීම හා සමුදය නිරුද්ධ වීම මේ කායානුපස්සනාවෙන් අවබෝධ කරන ආයුරු පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මරු කට්ටියක් ඉන්න මේ. ලාස්ට් බවුන්සර් එකක් ආවේ ඒක තමයි. මේ දැන් ඔළුව පාත් කළා වේරෙන්නත් බෑ. හොඳයි. දැන් ආයි පොඩ්ඩක් කියන්නකෝ. රූපය anu දුක්ඛ සත්‍ය නම. අහහ. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැකීම. හා සමුදය නිරුද්ධ වීම. මේ කායානුපස්සනාවෙන් අවබෝධ කරන අයුරු පහදා දෙන්න. ඒක තමයි. මටත් අහන්න තමයි වෙන්නේ. දැන් මෙහෙමයි. දැන් අපි මුලින් අපිට මේ කියන්නේ රූපය දුක්ඛ සත්‍යයක් වෙලා නැහැ. අපි එතනින් පටන් ගන්න වෙනවා. අපි මේ රූපය මමෙක් කරන් ඉන්නේ. දැන් කය කය අපි ඕනම් ඕලාරික වශයෙන් අපි තුමු කය කියලා. දැන් මේ කය තියෙනවනේ කය තමයි මම. අපි උතන තමයි ඉන්නේ. දැන් නමුත් දැන් ක්‍රමාක්‍රමයෙන් අපි හිතමු කායානුපසනාවට පෙළඹෙනවා. දැන් මේ කායානුපසනාවට පෙළඹෙද්දී ක්‍රමක්‍රමයෙන් හැබැයි ඔන්න ඉතින් ආනාපාන සතියෙන් පටන් ගත්ත කියමු. ඉතින් පටන් ගන්නකොට අපේ දර තිබිච්ච දෘෂ්ටි කෝණය දැන් මේ මම කියලා හිතාගත්ත මේ කය දැන් අර දෘෂ්ටි කෝණය පොඩ්ඩක් වෙනස් කළා. දැන් බලනවා මේ මේ කයක් තියෙන්නේ. මේ මම දැන් මෙතෙක් කල මේ මම හිටියේ දැන් ඒ මම එක පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් මේක නිරීක්ෂණය කරන්න ගන්න. ඔන්න හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. දැන් මම නෑ හැබැයි. හුස්ම ගන්නවා. කියන කතාව තේරෙනවා ඇති මං හිතන්නේ. දැන් මේ හුස්ම ගැනීමක් තියෙනවා. දැන් අර මමෙක් කියලා හිතන්න වෙලාවක් නෑ. දැන් මේ හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා, හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. ඒක දැන් හොඳට නිරීක්ෂණය වෙනවා. ඉතින් ඕක නිරි අපි ඔතන ඔය මට්ටමින් උනත් හිතුවොත්. දැන් එතකොට මේ කයක් තියෙන්නේ. කයක් තියෙනවා. ඒ කය හේතුන් නිසා හුස්ම ගන්නවා. හේතුන් නිසා හුස්ම හෙලනවා. එතන දැන් මේ මම සම්බන්ධ වීමක් නෑ දැන්. දැන් ඕක නිින්ද ගියක් කරනවා. ඉතින් නිින්ද ගියාම දැන් මෙතෙන්දී මම මම ඉඳගෙන මේක මේ කන්ට්‍රෝල් කරන්නේ නැහනේ. මම මේ ඇහැරිලා ඉඳගෙන හුස්ම ගන්නනවද අපේ කයට? එහෙම කරන්නේ නැහනේ නේද? අපි නිදාගත්තා. ආය අන අනිත් දවසේ උදේ ඇහැරුණා. හැබැයි ඒ තාක් මේ කය හුස්ම අරගෙන. දැන් මේ භාවනාවේදී අපි මේ කය නිතැතින් අනිච්චානුගතව ඉබේට සිද්ධ වෙන මේ ක්‍රියාවලිය ගැන ඔන්න දෙවන්නේක් විදිහට එහෙම නැත්නම් පිට කෙනෙක් වගේ ඔන්න බලන් ඉන්නවා. බලන් ඉන්නකොට තේරෙන මේ කයක් තියෙන්නේ. මේ මේ මේ මම නෙමෙයි ඉන්නේ මේ කයක් තියෙන්නේ. ඔන්න දැන් පොඩ්ඩක් නිකන් ඔන්න දෘෂ්ටි කෝණය වෙනස් වුණා. ඉතින් ඕක ඔහොම ගිහාම දැන් මේ ඊළඟට ඉතින් මේ කයේ සිද්ධ වෙන මේ අපි දැන් ඔන්න තව ගැඹුරට යනවා. ගැඹුරට යනකොට අපි තිබුණු ඔන්න ධාතු කර්මස්ථානයෙන් පැත්තෙන් ගියොත් දැන් ඔතන හොඳට හිත සංසිඳිලා හිතේ හොඳට සතියක් දියුණු වෙනවා සමාධි බවක් දියුණු වෙනවා ප්‍රඥාවක් ටික ටික දියුණු වෙනවා දැන් තේරෙනවා මේකේ මේ දැන් මුලින් කයක් වශයෙන් ඔන්න දැනුණා මේ කයක් ගලුවම මේ දැන් කුට්ටියක් නෙමෙයි තියෙන්නේ දැන් මේ මේ වෙනස්කම් ගොඩක් නේ තියෙන්නේ මේ ධාතු ස්වභාවයක් කියලා කියනවා. ඔන්න දැන් මේක හැප්පෙනවා, තද වෙනවා, උඩ උඩ යනවා, යට යනවා, දඟලනවා, කම්පණය වෙනවා. දැන් මට කිසිම පාලනයක් නැහැ. දැන් මේ මෙතෙක් කල මේ මම කියන් හිටපේක මගේ කිසිම පාලනයකින් තොර ඔන්න මෙන්න වෙනස් වෙනවා. ඔන්න හටගත්ත ඔන්න ඊතරම් නැති වුණා. හටගත්ත නැති වුණා. දැන් පිරිසිදු දකින්නවා කියන්නේ ඉතින් මේ යථා ස්වභාවය. ඉතින් මේක දැන් මෙහෙම බුදුහාමුදුර අහන්නේ මේ යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? ඔකේ ප්‍රශ්නේ අහන්න. බුදුහාමුදුරු. අනිත්‍ය නම් මහණෙනි මේක යම් දැන් රූපං අනිච්චා දාන්තවම විදිහට කියලා ඔය අනත්ත ලක්ෂණ සූත්‍රය හැම හරියට බුදුහාමුදුරු විස්තර කරනවා. මොකක් මොකක් හරි මහණෙනි මේ රූපය අනිත්‍ය නම් මේක සැපද දුකද? දුක්ඛම් බන්දේ ඔන්න මේ දුකයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. මොකක් හරි දුක නම් මේ දුකක් තියෙන. හොඳටම දැන් මේ දුකයි. ඒ කියන්නේ මොකද දැන් මේ යමක් වෙනස් වෙනවා අපිට වමනා විදිහට පවතින්නේ නැහැ විපරිණාමයටපත් වෙනවා. ඉතින් එහෙම දෙයක් කොහොමද මේ මම කියන්නේ? මෙතනම කැඩෙනවා. ඉතින් මේ ආත්ම සංඥාවක් මෙතන මමෙක් පණවන්න හැකියාවක් නැහැ. මොකද මේ මමෙක් මට අයිති දෙයක් නම් මගේ පාලනයේ යටතේ තියෙන්න ඕනේ. දැන් අපි අපිටම දැන් මගේ කාර්ක කියලා කියනවා. දැන් මොකද මේක මම මගේ කාර්යයක් කියන්නේ? ඈ දැන් මට ඕන තැනක ඒ කියන්නේ මට ඕන නම් ඒක අරගෙන යන්න පුළුවන්. ඉතින් මම මම පෙට්‍රල් ගහුවා මං අරන් ගියා. දැන් ඒක දැන් වෙන කෙනෙක්ගේ කාර්යයක් කියන්නේ දැන් මට එයාගේ කාර්යයක් අරන් යන්න බෑ. හරි එතකොට දැන් මට ඕන මොකද ඒක අනිත් වෙනත් කෙනෙක් සතුයි. ඉතින් ඒක අරන් ගියොත් මට උසාවිය යන්නයි වෙන්නේ. නඩු මේ <laughs> ඉරගෙදරට යන්නයි වෙන්නේ. නමුත් මට කාර් එකක් තියෙනවා. ඔන්න මම ඕන්ට වෙලාවට මට වැඩට යන්න ඕන නම් ඒක පෙට්‍රල් ගහගෙන මං ඔන්න වැඩට අරන් ගියා. මොකද මගේ පාලනයට දෙ තියෙනවා. දැන් ඉතින් ඔය ඔය සිද්ධාන්තයම අපේ කයට දාලා බලන්න. දැන් ඔන්න මම කියන් හිටියා මේ කය. දැන් දැන් හෙම්බිරිස්සාව හැදුනා. දැන් මගේ වමනාවටද හැදුනේ? <laughs> හිතලා බලන්න මේ බුදුහාමුදුරු කියන්නේ මේ මේ යමක් මගේ නම් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේනේ. නමුත් දැන් මේකට හෙම්බිරිස්සාව හැදෙනවා. ඉතින් දැන් ඌමනාව වෙනවා දැන් මේක අදම හොඳ කරගන්න ඕනේ. හොඳ වෙන්නෙත් නැහැ. ඊළඟට හරි විරූපී මේ කය. දැන් ඔන්න වයසට යනවා, දත් ටික හැලෙනවා, මේ ඔක්කොම ටික ඉතින් අර ලස්සන ත්‍රිවිච්ච ටික ඔක්කොම දැන් දුර්වල වෙලා යනවා, ඇස් පේන්නෙත් නැතුව යනවා. ඉතින් හරි කරදරයිනේ. ඉතින් ඔන්න තරුණ වෙන්න. දැන් මගේ නම් මට දැන් පුළුවන් වෙන්න ඕනේ තරුණ වෙන්න. පුළුවන්ද? බෑ. ඉතින් මෙහෙම මෙහෙම තේරුම් ගන්න ගන්න තේරෙනවා මේක මේ මගේ කරගත්තේ මේ මගේ මෝඩකමට. නැතෝ මේ කය මගේ නෙමෙයි මේ කය මේ උපන් දවසේ ඉඳන් යන්තම් ඔය අටෝලා මේ කාලා බීලා යන්තම් ඔය පටවගත් දෙකින් තමයි මේක දුවන්නේ. නමුත් මේක මේ මගේ මෝඩකමට මේ මම කරගෙන ඉන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේක මේ දුකක්. මේක මේ මමෙක් නෙමෙයි මේ මේ තියෙන නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. බුදුහන්තු කියන්නේ මේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක් කියන්නේ දුකක්. දුකක් දුකක් ඉතින් ඇයි දුකක් මම කරගන්නේ? ඇයි දුකක් මගේ කරගන්නේ? ඉතින් ඔන්න ඒක ගැන කලකිරෙනවා. එතකොට ඒක ගැන ඇල්මක් තිබුණා නම් අන්න ඇල්ම ප්‍රහාණය කරන්න වෙනවා. මේක මේක මේ දුකක් මොකටද මගේ කරගෙන ඔන්න සමුදේ සත්‍ය. ඔන්න එතන එතනම අර ඒකට තිබිච්ච රාගය, ඒක ගැන තියෙන නන්දි මේ මොකක්ද ඒක කියන්නේ? ඇලිච් ඇලිච්ච ස්වභාවය, මගේ කරගත්ත ස්වභාවය ටික ටික ඉතින් දුරවන් වෙලා යන්න ඕනේ. ඒ කියන්නේ මේකේ තියෙන දුක තේරෙන්න තේරෙන්න, මේකේ තියෙන වෙනස් වීම තේරෙන්න තේරෙන්න. මගේ විශේෂෙහි පවත්වන්න බැරි බව තේරෙන්න තේරෙන්න ඉතින් අතහැරලා දාන්නයි වෙන්නේ. මොකද මගේ නෙමෙයි නම් කොහොමද මේක මේ අ තේරුමක් තියනවාද ඉතින්. ඉතින් ඔය ඔය හරහා තමයි ඉතින් රූපේ පිරිසිදු දැකීමත් ඊළඟට ඒ පිරිසිදු පිරිසිදු දකින්නවා කියන්නෙම කියන්නේ මේකේ තියෙන යථා ස්වභාවය අවබෝධ වීම හරහාම අතහැරෙන්න ඕනේ අතරම. මේක ආයේ බලෙන් අතහරවන්න දෙයක් නැහැ. මේකේ යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න. ඒක ටික ටික ටික ටික අතහැරෙන්න ඕන. මොකද ප්‍රඥාව දැන් අවදි වෙන්නේ. මොකද අපි මේක අල්ලගෙන ඉන්නේ අවිද්‍යාව හරහා. අවිද්‍යාව ටික ටික අඩු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනකොට. ඉතින් මේ එහෙම එහෙම තේරුම් යන තේරුම් යන මේක මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක්. හේතුඵල නිසා පවතින දෙයක්. මේක මගේ කරගෙන තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා ටිකක් ක්‍රමානුකූලව මේකට තීච් ඇල්ම මේ මගේ කරගත්ත ස්වභාවය ටික ටික හැලෙනවා. ඉතින් අන්න සමුදේ සත්‍ය සිද්ධ වෙනවා. ඕකයි කියන්න තියෙන්නේ. හොඳයි. <laughs> පොඩ්ඩක් මයික් එක දෙන්නකෝ. හරි. මට අරුණ මහත්තයාගෙන් මේ චෝදනා එළනවා මයික් එකට කතා කරේ නැතුණාම ඒ හින්දා මේ කරුණාකරලා මයික් එකට කතා කරන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ওই දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියනකොට අපිට කියනවනේ දුක දැන් ඔය නිතර වෙනස් වෙන දෙයක් හැමතිස්සෙම ඕනෑම දෙයක් දුකක් කියලා. කය විතරක් නෙමෙයි කියනවනේ. ඒ කියන්නේ දුකට හේතු වෙන ඕන දුකට දුකක් කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙන දෙයක්. ඒ වගේම දැන් කියනවනේ ස්වාමීන් වහන්සේ දුකට හේතුව තණ්හාව කියලා. ඔව්. එතකොට සමුදය තණ්හාව කියලානේ අපි ගන්න. එතකොට දැන් මෙතෙන්දි කය දුකක් වෙන්න හේතුව අපි මේ කයට තියෙන තණ්හාව, කැමැත්ත, බැඳීම. ඒ වගේ ඒ වගේ වෙනවද? නෑ එහෙම පැත්තකින් ගන්න නෙමෙයි උතන තියෙන්නේ. ඒ කියන්නේ දුක තේරුම් යෑම හරහා මේ කියන්නේ මේ කියන්නේ මේ දුක එතකොට අපි මාකර හේතුන් නිසා හට අරගෙන තිනවා. මොකද අපිට වැටහීමක් අවිද්‍යාව නිසා අපි මේක හොඳයි කියලා ගත්ත හින්දා මිනිස් මනුෂ්‍ය භවයක් පතපු හින්දා ඔන්න දැන් මනුෂ්‍ය භවයක් ලැබිලා තියෙනවා. අපිට දැන් කර්ම අතීත භවයක අපි තුමු මිනිසෙක්ම වෙලා හිටියා. එයාට යම් කර්ම ශක්තියක් ගොඩනැගිලා තිබුණා. නමුත් මේ මනුෂ්‍ය භවයක් පතන්න උමනා කරන විදිහට මේ අවිද්‍යාවක් තිබුණා. විද්‍යාව. ඉතින් ඒකට අනුව හේතුඵල අනුව ඔන්න හම්බුණා ඉතින්. දැන් මේ හම්බෙලා තියෙන්නේ. ඒ දුක කරගහගෙන ඉන්නවා. දැන් ඒතකොට <laughs> දැන් මේ දුකක් හම්බෙලා තියෙනවා. එතකොට ඒකේ සමුදේ හේතුන්. නෑ ඒක තමයි. දැන් මේ මේ දුකක් තමයි දැන් තියෙන්නේ කියලා තේරෙනකොට ඉතින් දැන් මේක කොයිතරම් ඉස්සරහට මම පැතුවත් හම්බෙන්නේ දුකක්. දැන් හැබැයි ඉතින් ඒ ඉස්සරහට හම්බුණත් ඉස්සරහට හම්බුණත් ලැබෙන්නේ දුකක් බව තේරෙන නම් දැන් තියෙන తත්වය හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. හොඳට තේරුම් ගන්න තේරුම් ගන්න දැන් තියෙන දුකක්මයි කියලා තේරුම් යන්න ඕනේ. ඒකයි අර ඒකයි කියන්නේ මේක මේ සත්වයේ සත්පුද්ගල ස්වභාවයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නැවත නැවත අවධාරණය කරන ප්‍රකාශයක් තියෙනවා. මේක මේ සත්පුද්ගල ස්වභාවයක් නෙමෙයි. දුකක්ම ඇති වෙනවා. දුකක්ම පවතිනවා. දුකක්ම නිරුද්ධ වෙලා යනවා. කියලා එතෙන්ට එතෙන්ට හොඳට අර තේරෙන්න ගන්න ඕනේ. එතකොට ඉතින් මේ දුකක් නම් ඒක මගේ කරගන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ටික ටික එතකොට අතහැරෙන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දුකට කය දුකට හේතුව සමුදය වෙන්නේ වෙලා තියෙන හේතුන් නම් ඒ හේතුන් නැති කරගන්නේ කොහොමද? දැන් ඒක තමයි. දැන් මේ කය කය පවතින්නේ ආහාර ඊළඟට කර්ම චිත්ත ඍතු ආහාර ඒ වගේ කියනවනේ ඉතින්. ඉතින් ඔතන දැන් අපි ආහාර දීලා මේ කය නැති කරා කියලා මේ මේකට විසඳුම හම්බෙන්නේ නැහනේ. කය නැති කිරීම නෙමෙයි විසඳුම. විසඳුම. දැන් මේ කයක් හම්බුනේ අපේ තිබිච්ච අවිද්‍යාව නිසා, තණ්හාව නිසා. ඉතින් දැන් අපි කය නැති කරන්න ඕනේ කියලා සීදී විනාසා ගන්නවා. එතකොට මෙතන විසඳුමක් නැහැනේ. ඒක නෙමෙයි විසඳුම. අපි මේ මේ කයට ආලයක් තියෙන්නේ අපේ හිතේ. අර ඡන්ද ඡන්ද රාගය කියලා කියන්නේ මේ මේ ඒ ඒ ඒක දුරු කරන්න ඕනේ. එතෙන්ටයි ගහන්න තියෙන්නේ. අපේ අපේ හිතෙන්නේ මේක අල්ලන් ඉන්නේ. මේ මේ කය දන්නේ නැහැ. කය මේ එතකොට චන්ද්‍රාගය නැති කර ගැනීමට යථාබෝධය තමයි ඔව් ඉතින් ඒ කියන්නේ චන්ද්‍රාය කියන්නේ තණ්හාව තණ්හාව පවතින හිතේනේ ඉතින් ඒ ඒ ඒ ඒකට ඉතින් බෙහෙත් කරන්න ඕනේ. <laughs> ඒකට බෙහෙත් තමයි දැන් මේ කරගෙන යන්නේ. හොඳවන් සාමනා. හොඳයි හොඳයි. 11 වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ පැවති පටිගත කළ ධර්මදේශනාවේදී චුල්ල වේදල්ල සූත්‍රය ගැන සඳහන් කරමින් ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ විශාක උපාසකතුමාගේ පැනවලට පිළිතුරු වශයෙන් සැප වේදනාවේ කෙලවර දුක බවත් දුක් වේදනාවේ කෙලවර සැප බවත් පිළිතුරු වූ බව ලොකු ස්වාමින් වහන්සේ පැහැදිලි කර දුන්නා. මේ දෙකෙලවර යන් අතර නොදුක් නොසුව වේදනාව හමුවන බවත් උන්වහන්සේ පැහැදිලි කර දුන්නා. මෙය තේරුම් ගැනීම මදක් අපහසු බැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සර්ණයි. ඔව් ඔතන කියන්නේ දැන් සැප වේදනාවක් ගැන කියනවා සැප වේදනාව ඉතින් අපිට තියෙනකොට සැපයක් තියෙනවා නමුත් ඒ කියන්නේ තితి තితి සුඛං විපරිණාම දුක්ඛං කියලා කියන්නේ මේ තියෙන අවස්ථාවේදී සැප වේදනාවේදී සැපයක් දැනෙනවා අපිට නමුත් මේ සැපය දිගට පවතින සැපයක් නෙමෙයි. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක අනිත්‍යයි. මේ මේ ඒ ඔන්න දැන් සැප වේදනාවක් විඳ විඳ හිටියා. ඔන්න ඕක දැන් අල්ලගත්තා. සැපයි කියලා අල්ලගත්තා. නමුත් ඔන්න අපේ මේ පාලනයකින් තොර ඔන්න අවසන් වෙනවා. දැන් මොකද වෙන්නේ? අර අල්ලන් හිටිය ස්වභාවය නිසා මේ අවසන් වෙච්ච සැපේ හරහා ඔන්න දුකක් වෙයි හටගන්නේ. දැන් සැපේ අවසන් වීම නිසා ඔන්න දුකක් හටගන්නවා. දැන් Taman හොඳ මාක් හරි සැපයක් ලැබමින් හිටියා, වින්දනයක් ලැබමින් හිටියා. ඒක අවසන් වුණාට පස්සේ ඔන්න දුකක් හටගත්තා. ඒ නිසා සැප වේදනාවේ අවසානය දුකයි කියලා කියනවා. ඊළඟට නමුත් දුක් වේදනාවක් තියෙනවා. ඉතින් දුක් වේදනාවක් දැන් වර්තමානයේ හොඟක්ම දුකයි. දැන් පෙළෙනවා. ඕක හැබැයි අවසන් වුණාට පස්සේ ඔන්න සමනේ වීමක්, ශාන්ත වීමක් කෙනෙක්ට ඉතින් ඕක දැන් සැපයක් කියලා හඳු තේරුම් ගන්න පුළුවන්. ඒ හින්දා දුක් වේදනාවේ අග සැපයයි කියලා සැපයි කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් දුක් වේදනාවේ අග සැපයි කියලා නම් කවුරුත් දුක් වේදනාවට ආරාධනා කරන්නේ නැහනේ නේද? ඒ නිසා කියන්නේ සැප වේදනාවත් එහිඳ දුකයි දුක් වේදනාවත් උලක් කියලා තමයි බුදුහාමුදුරුවෝ අන්තිමට කියන්නේ. කියන්නේ මේ දුක් වේදනාව කොහොමද දුකක්? සැප වේදනාවේ අග මේ දුකක් නිසා ඒකෙත් ඇති වැඩක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා සැප වේදනාවක් අත්විඳිනකොට ඒකට බැහැගත්තොත් ඒක මගේ කරගත්තොත් ඒ හරහා රාගානුසය වැඩෙනවා කියලා කියනවා ඊළඟට දුක් වේදනාවක් නිද්දී අපි හඬා වැළපීගෙන පපුවත් ගහගෙන කෑ ගහන්න ගත්තොත් ඔන්න ඒ හරහා පටිඝානුසය වැඩෙනවා කියලා කියනවා මම හිතන්නේ ඒකත් ඔය සූත්‍රෙමයි මේ ලොකු සාහනසි විස්තර කරන්නත් ඇති ඉතින් අනුසය ධර්මයන් පෝෂණය කරනවා අපි ඒකට වැරදි විදිහට හැසිරුණොත් හොඳයි ඒ දෙකලවර අතර අදුක්කම සුඛ වේදනාවක් හමු වෙන බව. නෑ ඒක තමයි දැන් ඔය දෙකෙන් තොර අවස්ථාවේදී සැපත් නැති දුකත් නැති අවස්ථාවේදී ඉතින් බහුල වශයෙන් අපිට තියෙන දුක්ඛම සුඛය තමයි. ඒකයි තේරුම් ගන්න අපි නිරන්තරයෙන් අපේ සී කියන්නේ 90ක් වගේ අපි අපි නිරෝගී කෙනෙක් ගැන සැලකුවොත් 90ක් වගේ තියෙන්නේ ඉතින් මේ උපේක්ෂා වේදනාවක් තමයි. හොඳයි. ප්‍රශ්නේ ඉච්චරයි. හොඳයි. එහෙනම් අපි අදට නවත්වමු. හොඳයි එහෙනම් අපි පැයකුත් විනාඩි 20ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ යෙදලා තිනවා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාත් එක්කම බෙදා හදා ගනිමු. ඒ සඳහා ගාථා සජ්ජායනා කරමු.